ඊට පස්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේ මෙතනදී කරන්නේ ඒ සාවිශාල සර්වචනාංශයෙන් එහෙම කරුණම්පු ලැබපු ඒ වගේම දැනුම සහිත කෙනා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පත්ක දෙලල තුන්සරක් වැඳලා සාරිපුත්‍ර සාංශිකම ප්‍රශ්න අහන්නේ. ඒතකොට සාරිපුත්‍ර සාංශම උත්තර දෙන්නේ. ඉතින් මේකෙදි හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ මහා දාලා තියෙන ඇත්ත දෙන්නෙක් අතර යන රණ්ඩුවක් වගේ.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 ඒක මේ අවිද්‍යාව අපි දන්නවා සියලුම ද්වාදසාකාර පටිච්චසමුපාදේ මූලිකම කණුව කියලා. අවිද්‍යාව ඇති තාක්කල් ඊටු සේරම කෙලස් ප්‍රවාහයේ අන්නවරතව ගලනවා. මෙන්න මේ අවිද්‍යාව විස්තර කරනකොට තේරුම් අරගෙන තියෙනවා අවිද්‍යා જાති දෙකක් තියෙනවා දෙක ඉතාමත්ම ෂටකපට විදිහට චපල තාලෙට දෙබිඩි චරිත රඟපානවා කියලා.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 මම මේ බොහෝම අමාරු වෙලාවක් කරනවා. මේ මාස ගාඩ ගියාම දොරල්ලා බැලලා ප්‍රකණික පොඩි කවුලක් වහිරකවල් වලම කියනවා ඒක ඇරලා බලලා තමයි දොරාරියෙන් දැන් නම් තියෙන ටෙලිවිෂන් කැමරාවයි. එළියේ ඉන්න විසිට කවුද කියලා බලලා තමයි දොරාරියෙන්. මේකෙත් තමයි බල දොරවල්. ඊට පස්සේ අර මනුස්සයා ගිහිල්ලා වල මිනිස්සුන්ට ගාලා උඹලා ඔය කියන මනුස්සයා අඩු ගානේ ආගන්තුක සත්කාරයක් ගන්න. මේ වැඩගත් කෙනෙක් ගියාම අඩු ගන්න දොර ඇරලා වෙලානේ එන්න ඇතුළට කියලාවත් කියන්න දන්නේ නැහැ. ඒ මනුස්සයාට උඹලා මොකට වන්දිනවද තේරෙන්නේ නැහැ. හැබැයි රට්ටු දිගටම සලකනවා. ඊට පස්සේ මිනිස්සු කෝල යාගාවට එහෙම බෑ. එයාගේ වෙලාවට යන්න ඕනේ කියලා. නිසා ඔබතුමාගේ වෙලාව වැරදිද කියලා. මෙයා දෙවෙනි සැරේ ගියාට පස්සේ දොර ඇරියලු. ඊට පස්සේ කකුල එළියට තියන්න හදනකොට කරන කවුද කියලා. ඊට පස්සේ කරා මම පල්ලිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කියලා දඩාංග කරනවා.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 ඉතින් දැන් වාඩි වෙලා බොහොම ආචාර සම්පන්න වාඩිලා ඉනකොට තේ කෝප්පයක් දෙනවා අතේ තිබ්බා හිස් එකක්. ඉතින් අර අධ්‍යක්ෂකම බාරගත්තලු යයි කොහෙන් මොනවා වෙනවද දන්නේ නැති නිසායි. ඊට පස්සේ මාස්ටර් ඇතුළට ගිහලා පෝච්ච ගෙනලා තේකට කෝපෙට තේරක් කරුවා. ඉතින් මෙයා බොහොම ගෞරවයෙන් වක්කරේ බලාගෙනකොට කෝපේ පිරුණා. දැන් තව වක් කරනවා. වක් කරනවා කරන දැන් පීරිසියක් පිටිලා දැන් මෙයාගේ අලුත්ම කෝට් එක ඇඳගෙන ඉන්න තියෙන සරිසමටයි කෝට් එකටයි තේ වැක්කරෙන්න හදනකොට කිව්වලු දැන් වැක්කිරුවොත් පිට වැටේ කියලා. මාස්ටර් කිව්වලු ඔය වගේ තනඹට වක් කරන දේ කවදාකවත් තොසන කෝපේ හිස් කරගෙන වරින් කිව්වා. එදාට මම දාන දේ අහුවේ කියලා. ඒ නිසා ඒ තාන්න මාත්‍ර පට්ටම් ඔක්කොමත් එක ගියොත් මුණින් අවු කරේට වතුර එක්කරෝ වගේ පිටතර තමයි වැක්කෙන්නේ. මේකෙදී ප්‍රොෆෙසර් තේරලා තියෙනවා මේ අපපටිපත්‍ය අවිජ්ජා මමත් දන්නවයි කියලා හිතාගත්තට පස්සේ කල්යාණ මිත්‍රයෙකුටවත් උදව් කරන්න බෑ.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 සර්වචන්ස ළඟට හිටියානම් උන්වහන්සේගේ තියෙන ධර්ම තේජස නිසා ඕනම කෙනෙකුට යටහත්පාත් ගැටයක් පවන්න පුළුවන්. හැබැයි ඔක්කොටම වෙලක් නෑ. ඔය මේ සර්වඥසය ඉන්න කාලේ හිටපු ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික ඇත්තෝ සර්වඥසය කැවිලා ගැටිලා තේරුම් ගත්තට මේ සර්වඥසය කියන්නේ ඇත්තයි කියලා මාන්නක්කාරකම නිසා ශ්‍රාවකෙක් වෙන්න බැරි වෙලා කියලා කියනවා.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 ඒක නිසා විද්‍යාවෙන් කරේ මනසට අවශ්‍ය කරනා වූ සෑම සම්පත්තියක්ම පාරිභෝගිකත්වයට යන තරම් සුඛභෝගීත්වයට යන තරම් අතිශෝක්තියට යන තරම් පාවිච්චි කරලා දැන් අපි අද ඉන්න යුගයේ දැන් අපි ඉන්නේ මම හිතන්නේ 2000 2011 මේ දෙසැම්බර් ඔල ඉන්නේ 2012 වෙනකොට ලෝක විනාශ වෙනවා කියන තරමට මේක කට කැවිලා තියෙනවා. දැන් මොන නාතටවත් නැතර කරන්න බෑ. ඒ තරමටම පරිසරය කෙලෙසුවා. ඒ තරමටම සිත් චිත්ත දූෂණය කරගත්තා. ඒ මොකද මේ භෞතික පැත්ත දේවල් සම්පූර්ණ කිරීමෙන් ලෝකෙ මට්ටම් කිරීමෙන් යටතල පහසුකම් හැදීමෙන් සැප ලබන්න පුළුවන්. ඒ සඳහා අපි මේවා පොළොමහි කාන්තාවට පොරවුණක් කමන්නේ.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 උච්ඡේදවාදයත් ඉන්දියාවෙම තිබුණා. ශාස්ත්‍රවාදයත් ඉන්දියාවෙම තිබුණා. ඒ උච්ඡේදවාදේ විස්තර කරන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියන. ණය වෙලා හරි කවන්නේ නැහැ. ගිතෙල් බීපල්ලා කිචිල් කියලා කියන අන්තිම සුඛෝභෝගී ආහාරේ ණය ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. දැන් ඇමරිකාවේ දෙල්ල මේක තමයි යන්නේ. මුළු ඇමරිකාවේ ආර්ථිකයේ සම්පූර්ණ ආර්ථිකයට වැඩි දැන් ඇමරිකාව ණය.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 ඉතින් ਸਰවඥන්සේ පහළ වෙනකොට දැක්ක මේ දෙකම අන්ත දෙකකට කැරකෙනවා. ඒ කැරකිලා වටවලල්ල යනවා. එනිසා උන්වහන්සේට සිද්ධ වුණා මේ උච්ඡේද දිට්ඨිය සාසෘත දිට්ඨිය දෙක අතරමැදින් උච්ඡේදේ කැලලකෝයි සාස්ත්‍රයේ කැලලකෝයි දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් නෙවෙයි. ඒක හාත්පසින්ම වෙනස් රැඩිකල් වාදී විප්ලවීය වූ සම්මාදිට්ඨිය තෝරලා දෙනවා.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 ඉතින් ඒ විනිශ්චයකට බහකෝ කෙනා එයාට පමණක් වෙලා ගන්න පුළුවන් ඒ ක්‍රමයෙන් Tamanට දෙන මූල කර්මස්ථානයේ අනුව මෙනෙහි කරන්න. ශ්‍රද්ධාව දිනකල කරන්න බෑ. මේක කරයි හරියට දන්නේ නැහැ. අර කෙරුවට හරියට දන්නේ නැහැ. කෝක ඉස්සර කරන්න ඕනේ දන්නේ නැහැ. කවදාක පටන් ගන්නවා.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 ඉතින් මේ පුද්ගලයා ඉස්සල්ලාම කරන්නේ අර අපි පෙර දවස් කතා කරා වගේ හෝ එහෙම ධර්ම සාකච්ඡාල කතා කරා වගේ හෝ හොඳට පටල වාඩි වෙලා මේ එක දෙයකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන නිසා ඒ දේ ඉතුරු කරලා අනිත් විචල්්‍ය සාධකයන් හිර කරනවා.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 මේක එහෙමම තියෙනවා කියන එක නෙවෙයි මේ කියන්න හදන්නේ. නමුත් මේක තමයි ප්‍රශස්ත මට්ටම. අන්න එහෙම ඉන්නකොට අපි හිතුවොත් මේ යෝගාවචරයට ආස්වාසය පාස ප්‍රස්වාසය පාස එක දිගටම ආස්වාසයෙන් ප්‍රස්වාසයට ආස් ප්‍රස්වාසයෙන් ආස්වාසය බලාගෙන පුළුවන් ගතියක් ආවයි කියලා අතට මේක ලොකු ජයග්‍රහණයක්. හරියට ඉස්සල්ලාම පුෂ්පයිසිකලයක් අරගෙන බැලන්ස් කරන පදින්න පුළුවන් වුණා වගේ. කකුල බිම තියන්නතෝ දැන් යන්න පුළුවන්. ආන්නේ වගේ ආනාපාන මෙනෙහි කරනකොට භාවනා කරනකොට අපි අර දවල් කතා කරා වගේ මානසිකාර්ය මෙනෙහි කිරීම එන එන ආස්වාසය එන එන ප්‍රස්වාසය එනමාතා සමගම පෙර පසු නොවි මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා නිරන්තරන් ඒකාකාරයෙන් පවත්මානෝ කියලා යෝගට ටීකාචාරින් වහන්සේලා දීලා තියෙන විස්තරය. නිරතුරුවම ඒ කියන්නේ අත නෑර ඒකාකාරයෙන් ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ පමණක් සද්ද වලට වේදනාවට හිතිවිල දුවන්නේ නැතුව ඒකාකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට ආස්වාදෙන් ප්‍රසවාසයට මාරු වුණත් හිතේ තියෙන යහුසුලුකම හොඳට කර්මණිය වුණාට පස්සේ ආස්වාසය එනකොටම මතුවෙනවත් හසමක ආස්වාසය දැනගන්න පුළුවන්.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 පැත්ත වම් පැත්ත මේ පැත්ත දකුණු පැත්ත කිව්වා වගේ. එහෙම නැත්නම් සුදු ආල් පිටි මේකේ කහ පිටි මේකේ කියලා පිටි જાත් දෙක වෙන් කරගත්ත විදිහ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න පුළුවන් නම් ඒ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ තියෙන ලක්ෂණෝට කියනවා රූප කියලා. ඒ වෙන්කොට දැනගන්නා ඥාණයට කියනවා නාම කියලා. ඒකෝ නාම රූප පරිච්ඡේ ඥානය කියලා අපි අවබෝධ කරන්නේ තමන් කරා එන අරමුණු ශීඝ්‍රේ මාර්ගයෙන් එද්දී විශේෂයෙන් මෙතන දෙකක් අතරයි මේ මාරු යන්නේ මේ ඉන්නේ මෙයා මේ ඉන්නේ මෙයා කියලා හරියට වෙන් කළ දැනගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පිරිච්ච ගතියක් හිතට එනවා දැන් සද්දවලට දුවන්නේ නැහැ වේදනාවට දුවන්නේ නැහැ නිදිමත නැහැ එන්නේ එන ආස්වාද ප්‍රසවාසයට මුණ දෙනකොට තමයි තියෙනවා භාවනාව අල්ලලා යනවා නිකන් නූලක් කරන මල් මාලයකට හදන්න මල මල අමුණන්න වගේ.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 කරගෙන කෘත්‍යය තමයි දෘෂ්ටි සම්මතව අත්දිට්ඨිය කරලා ගන්න. මේ සංසාරයක් ගෙනාවු ශාසත දිටිවාදීන් විසින් සංසාරයක් ගෙනාවු ඇට ඇට මිදුළු ලේනහර හැම දෙයක්ම කාගෙන කියලා තිබුණු මේ ආත්මයක් ඇතයි කියන කාඩු ගන්න චුට්ටි වේලාවකට ස්වයම්බුව තමම වශයෙන්ම තේරුම් ගන්න අවස්ථාව. ඒක මේ ආත්මෙදි කළා අපේ ආත්මෙ සාධන එකක් නෙමෙයි.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 ඒ වුණාට යට කැලේ තියෙනවද දන්නේ නැහැ කියලා යට කැලේ පතුරු ගහලා බලනවා. ඉතින් අර නෑ කියලා එක සැරෙන් ගන්න තියෙන අර තීක්ෂණ එහෙම නැත්නම් ඒකට කියන අදිමොක්කේ සාහිත්‍ය එක්කන එක පැත්තට කපපුවා දන්නා මේකේ ආරයක් තියෙන බෑ කියලා. නමුත් සැක කිරීම තමන්ගේ ආඩම්බරයට ගත් එක්කනවා.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 ඉතින් අර ලේසි තන ගන්නවනේ කුචලේ සාපේ හිල කරලා එකට දාලා කොහොමදට පිළිසිඳ බලන්න. ඒ සක්මනේදී අත් දෙක අරගෙන කන අර කන් දෙක සද්ද වදිද්දි ප්‍රම දකුණු වශයෙන් බලනවා මේකේ ගන්න දෙයක් තියෙනවා කියලා. ඒ වගේ නොකනනකොට නැති එක තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පරිශ්‍රණයේ අවසාන ඵලය නැතිකමක්. ඉතින් ඒක අර ප්‍රතිඵල හොයාගෙන භාවනා කරන මනුස්සයාට මහා ઈચ્છා බංගත්වයකට යනවා. මේක විද්‍යානුකූලව කරන්නේ අපි ඉස්සල්ලාම null hypothesis එක. එහෙම නැත්නම් උපකල්පනයක් ගෙනල්ලා අපි පරිශීලනය කරලා උපකල්පනය බොරු කරලා පෙන්නනවා. ඒක ඒක විද්‍යාව හොඳටම කරන වැඩක්. ඒකත් තමයි බුදුහමවත් දෙනවා දාලා තියෙන්නේ. ආත්මයක් තියෙනවයි කියලා ගන්නවා. කියලා වල පතුරු ගහලා බලන්නේ කියන. බල්ල බල්ල බල්ල බල්ල බල්ල බල්ල. ඒ මිනිස්යාටම මේක එහෙම විධායකයෙක් එහෙම මේ නේවාලිකයෙක් එහෙම ආර්ථිකයක් නැහැ කියන දවසේ එන්නේ එයාට ආත්මය අල්ලගත්ත තරමට තමයි.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 ඒක හැම වෙලාවෙම මායාවක්. ඒක හැම වෙලාවෙම අස්පන්දුමක්. ආස්වාසේ වෙන ඊට පස්සේ අපිට පේන්නේ ප්‍රස්වාසය. නමුත් ආස්වාසේ වලිගයක් ප්‍රස්වාසයේ ආරම්භයක් පේන්නේ නැහැ. ඒ වගේම ප්‍රස්වාසයේ අවසානයක් ආස්වාසයේ ආරම්භයක් පේන්නේ නැහැ. ඒ මොකද හේතුව අපේ හිත ගොරෝසු නිසා. අපේ හිත පේන්නේ මේ මේ උතුරු කුරු දිවයිනේ මහා මොහොතේ පහ වෙන අයිස් කුට්ටි වල වතුරේ උඩට ආපු ටික විතරයි පේන්නේ. ටිප් ඔෆ් ද අයිස්බර්ග් විතරයි පේන්නේ අපිට. යට තියෙන විශාල ගොලිය පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා හැම අයිස් කුලියකම 10න් එකයි උඩට එන්නේ. 10න් 9ක් යට තියෙන මොකද ඒවා පේන්නේ මොකද වතුරෙන් වැහිලා වතුර මට්ටම තමයි අපේ sannivedana මට්ටම. අපිට බෑ වතුර නිදින්න.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 උඩ තියෙන ගොරෝසු හරි පේනවා. නමුත් මේ පැහැෙන ගතිය, වඩ මඩ ගතිය, වර්ණවත් ගතිය, චලන ගතිය හොඳට කීකර කරලා බැලුවොත් මේ උඩම තියලා තියෙන අයිස් ටික උඩ උස්සලා තියාගෙන ඊටට විශාල කුට්ටියකින් යට තියෙනවා. නමුත් ඒක වත් පොළවේ වතුරේ මතුවෙච්ච හැටි විතරයි පේන්නේ. ඒක තමයි ආස්වාදයේ ගත්තාම ඒක අයිස් කුට්ටියක් වගේ. ඉතින් 10ක් විතර තමයි වතුරෙන් මතුවලා තියෙන අපේ සංනිවේදන මැදින් උඩට ඇවිල්ලා තියෙන. අපි ඒක දිහා හොඳට බලන් හිටියොත් අපි මේ අයිස් දිය වෙන දිය වෙන යටින් උඩට තල්ලු කරනවා. තල්ලු කරලා තල්ලු කරලා 10න් එක නරතු කරනවා. එතකොට තීක්ෂණ බුද්ධිමතෙක් ඉන්නවනම් අර පේන මේ වතුර හරහා බලන්න පුළුවන් නම් යටට බහින්න පුළුවන් නම් වතුර මට්ටමින් අඩියට පේන්නේ නැති උනාට කියනවා කිය. අන්න ඒ වගේ මේ ආස්වාසේ පේන්නේ නැති උනාට හට ගන්නා තැන ඉඳලා බලන්න පුළුවන් නම් කොතෙන් දෙනකොට අපිට දැනෙන්නේ නමුත් දැනෙන්නේ ඉස්සරලා සතිය යොදන්න පුළුවන් නම් තාම දැනෙන්න පටන් ගත්තේ නැහැ මොකද සතිය යොදාගෙන ඉන්නවනම් ඒකට කියනවා අප්‍රමාදේ කියලා දැනෙන කම්ම සතිය යොදන්න බැරි නම් ඒකට කියනවා ප්‍රමාදේ කියලා ප්‍රමාද වුණොත් අපිට පේන්නේ ගොරෝසු වෙච්ච සතිය මේ ආශ්වාසය පමණයි ප්‍රමාද වුණොත් අපිට පේන්නේ ගොරෝසු වෙච්ච ප්‍රශ්වාසය පමණයි ආ නියම වෙන දෙන්තු අප්‍රමාදිය කෙරුවොත් අරමුණ විනිවිදොත් අපිට තේරෙනවා මේ ආස්වාසය මෙතෙන්ට එන්නේ දෙවියන් වහන්සේමවලවත් ඉන්ද්‍රජාලිකුත් නෙවෙයි ලාවට පටන් ගන්න ගොරෝසු වීම තුල එක තැනකදී දැනෙන්න පටන් ගන්නවා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 මුස්පේන්තුවක් විදියට. අභෞවියක් විදියට. අවමංගල්‍යයක් විදියට දකින්න. ඒ නිසා සර්වඥාන්සේ මැද පෙන්නලා මැදේ ඉඳලා මුලට යන්න කියනවා. අනේ ඒ දක්ෂතාවය එනකොට ඒ හිත චිත්ත නියාමයේ අනුව අග දැකීමට පෙළඹෙනවා අන්න එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ ඉතින් ඒක නිසා මේ ධිට්ඨිවිසෝධියේදී සිද්ධ වෙන්නේ ඔන්න ඔය සම්මසන ඥානදී එන විදිහට ලෝකයේ ඇති වෙන හැම දෙයකටම ආස්වාසය ගත්තත් ප්‍රස්වාසය ගත්තත් වම ගත්තත් දකුණ ගත්තත් එහෙම නැත්නම් ලෝකයේ චේතනාතාව මේ විශ්වයේ තියෙන ඕනම වස්තුවකට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතම් පඤ්ඤායති කියලා අපි දකින්නේ මැද පමණක් වුණාට ඔය හැම දෙයක්ම දෙයියෝම අවල නෙවෙයි ඒකට උප්පත්ති කතාවක් තියෙනවා.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 රූප ධර්ම පිළිබඳ හොඳට විශේෂව දකින්න දකින්න දකින්න ඒකට අදාළ වූ නාම ධර්ම පිළිබඳ විෂද වීම ගලක පොරොතලයක් හරි නියන්තලයක් හරි ගහන්න ගහන්න ඒ නියන්තලේ පොරොතලේ තියුණු වෙනවා කැපුම හිටිනවා දැල් හරියනවයි කියලා කියන්නේ ගෙවෙනවයි කියන එක තමයි. අනිවාර්යයෙන්ම ගලක් ගෙවෙනවා පොරොතලෙන් ගෙවෙනවා.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 ඒ නිසා පැහැදිලිවම දන්නවා සංකල්පය වුණ හැටියට අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති ජනතාවට. නමුත් 40කට වැඩි ප්‍රදේශයක් මත්ද්‍රව්‍ය පන්ද්‍රව්‍ය පෙරන්න ගන්නවා. සමහර බර ගානක් මොහොතට දානවා ඉල්ලුම සැපේම සමතුලිත කරන්නේ. ඒකල කියනවා සමහර තැන්වල හරි මොනවාද මේ දුර්භික්ෂ තියෙනවා අපි තමයි මේව දෙන්නේ කියලා ලෝකාදාර දෙනවා.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 සැකයි එක කරන්න පුළුවන් කියලා. නිසා එක මිනිසෙක් ලියලා තියෙනවා මේ ජීවිතේ අපි මේ යන ගමනේ මානවයා මේ ගිනි අවුරුදු 300 පටලවා ගත්ත පටලවිල ජවනිකා තුනකින් පෙන්වලා දෙනකොට පළවෙනි ජවනිකා මෙයා පෙන්වන්නේ රෝමේ සොක්‍රටිස් වහලෙක් එක්ක කතා කරන මේ ජවනිකාව.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 බාරගෙන කිව්වට ඒක හාමුදුරු කෙනෙක් අතර මහානායක හාමුදුරු කෙනෙක් දෙහන්නේ නැහැ. අදත් නැහැ එදත් නැහැ. ඔය මුගා කල්ගිය හාමුදුරන් තේරුම් ගන්නේ මට මේ නිලේ දුන්නේ ගිහියෙක් කියන එක. දැන් හැම කෙනාම පොලිමේ ඉන්නවා මහා නායක හමුදුකම හම්බ වෙනවා. ඊයේ පිටිපස්සේ. ඉවරයි. පොඩ්ඩක් එකේ කුසල තිබ්බ ගමන් ඌ ගහනවා ඉතුරු ටිකට. විජය රජු මොකෝ කරුවේ මේ ලංකාවට ඇවිල්ලා. කුවේණි පොඩ්ඩක් පොම්බලා තිබ්බා. ඒකේ සේරම රජයන් තා විනාශ කරා. පස්සේ කුවේණිව මරලා දැම්මා. ඉවරයි. ඉතින් අපි කියනවා මහා උදාාර జాතියක් කියලා අපි.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 අර වැල්ලේ ශ්‍රී ලංකාවේ වැඩි කර ඉතු දෙන්නේ කියලා ළඟින් හෝටලේ දෙන්නේ කියලා බීච් එකට ගිහලා තියෙනවා. ඒ දෙන්න රණ්ඩු කරවලු මේ ඉඩම් ගන්න මම හෝටලයක් හදනවා කියලා. අනිත් එක නම් රණ්ඩු කරනට රැල්ල ආපුවම දෙන්නම ගන්න කියලා. ගොඩ බිම මතු වුණා නම් රණ්ඩු. ඔකත් ඒ වෙලාවේ හිතපු නැතරම හොඳ ගෙබෙල්ල පතර කියලා කියනවා. හැබැයි දන්නේ නැහැ මේ එන්නේ ඉන්නේ කියලා. එතන ඒ අතර මේක රණ්ඩුඩු මේක මම හොටලක් ගන්නවා කියලා. අපි තියෙන සමානකම අපි දන්නවනේ නාම රූප වශයෙන්. මේ කියන කිසියම් ක්‍රෝධයකට කිසිම ඊර්ෂ්‍යාවකට කිසිම මාන්නයකට මොකක්වත් නැහැ.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 ඕක දැක්කනම් කවදාකවත් කවුරුවක්වත් මතු පිට දේවල් බලලා මනින්ද යන පොඩ්ඩක් ගැඹුරට කියලා බලනවා. ගැඹුරට කියලා බලපුවා ඔක්කොම එකයි. ඔය මතු පිට ලෙල්ලේ තමයි ඔක්කොම රණ්ඩු රුට්ටු තියෙන නිසා සරුවත් chance සඳහන් කරනවා. පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගං කුත්තිකේ උපක්ඛලිටේ උපක්ඛලිට්ඨා. අනේ හිතනම් ප්‍රභාස්වරයි බුදුහාමුදුරන්ගෙත් එකයි දේවදත්තගෙත් එකයි. ඒකේ කිසිසේත් වෙනසක් නැහැ දේවදත්ත එක අදාහුවේ නැහැ බුදුහාමුදුර අදාහගත්තා. නමුත් මේ පිට කට්ටේ තියෙනවානේ පිට මලකඩේ තියෙනවානේ පිට කුණු කච්චලේ තියෙනවානේ ඒ කුණු කච්චලේ ආගන්තුකෝ අපේක. ඒක විනිවිදින්න බැන්නම් අර ඇතුලේ තියෙන ප්‍රභාස්වරය කෙනෙකුට දැක ගන්න බෑ.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 එහෙම බලාගන්න ඇතුලේ බලන්න එපායි. කවුද ඇතුලේ බලන්නේ? හැම වෙලාවෙම අපි පිටනේ බලන්නේ. ඕනම කෙනකින් අහුවත් ප්‍රශ්නයක් උඹ කවුද කියලා උඩපින්ම බලනවා. ගාමිණීපංශක කියන්නේ කවුද කියලා අම්මා මෙච්චර දිගයි මෙච්චර පල්ලයි උස මෙච්චරයි බර මෙච්චරයි කැමාණිපංශක ආ ඔක්කොම දාන්න. හැබැයි Taman කවුද කියලා බලුවොත් දැක ගන්න වෙලාවකුත් නැහැ මොකද හේතුව සෑයන ගානක් මාළිනපංශකලා ඉන්න ලෝකේ. මේ විදිහට බාහිරට ගියමින් අර කවදාකවත් මේ ඇතුළත තියෙන ඒ නිධානය ඇතුළත බලා ගන්න බැරි නිසා මේ ඇතුළත බලන වැඩ පිළිවෙලට විපස්සනා කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඒසයි කියලා කියන ඇතුළ බලන වැඩ පිළිවෙල. මේක අවුරුදු 100ක් ජීවත් වුණත් නොවෙන්න ඉඩ තියෙනවා.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 නමුත් මේ පිං කළා තාමත් පිටලෙල්ල විතර නම් දකින්නේ. අපිට මේ විනිවිද පෙන්න දැක්ම නැත්තම් ඉතින් කියනවා විපස්සනාව නැහැ, සතිය නැහැ. ඒ නාම රූපාසී පරිච්ඡේදය නැහැ. ඒ කියන්නේ මේ සියල්ලටම දෝෂ මිච්ඡාදිච්චි. අර දෘෂ්ටිය පිට තියෙන ලෙල්ල විනිවිද ගන්න බැරි කරනවා. ඒ නිසා මේක සඳහා එකලස හරිම වචන එකලසම නෙවෙයි එකලස කියනසු කියන දෙයක්වත් නැහැ. සර්වචනanse කියනවා නඬුව තියෙන වීමිටක් අරගෙන ඔය හාතියල් හරි කළු හිණටි වගේ එනතම ඕට්ස් වල පිරිගොල තියෙනවා. මේ මිටක් අරගෙන මිරිකුවොත් ඒක අර තියෙන නඬුව සමහර විටක හැම විනි විදකට යන්න පුළුවන්.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 නාම රූපයට බෙදනකන් තමයි ඔය ක්‍රමයි ගුරු වේදනායි ඔක්කොම තියෙන්නේ. කෘත්‍ය කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. කර දෙකෙන්ම බුද්ධ ඒ අවශ්‍යතාන්ට ලං වෙනවා නම් කොයි පාරේ ගියත් අපිට ප්‍රශ්නයක් නෑ අපි බලන ප්‍රයෝජනේ පැත්තෙන් නම් එතරම් නිසා චෛතසික නැත්නම් දන්නවා උදාහරණයක් වශයෙන් ගත්තාම ලේසියි. මොකද්ද මේ උදාහරණයක් වශයෙන් ගන්න හදන්නේ? නීවරණ දැන් අපි උදේ කතා කරේ නීවරණ කියන්න එපා කාමච්ඡන්ද ව්‍යාපාර තීන මිත උද්දච්ච කුච්ච විචිකිච්ඡ ඔව් ඒවා සමත මට්ටමේ ගත්තාම නේද මේ අර පහක් කියලා කිව්ව ඒවෙන් රිප්ලේස් වෙනවා කියලා. නෑ ඒවනේ ඒවා චෛතසික සමතගත්ත චෛතසික විදර්ශනාගත්ත චෛතසික. ඒක නෑ මේ සමත නීව සමත කාමච්ඡන්දේ විපස්සනා කාමච්ඡන්දේ කියලා නීවරණ වල කිසිම ලේබල් එකක් නැහැ. මොකද ආම්දුරංගේ තව දේශනාවක තියෙනවා මේ විපස්සනාවේදී සර් බුද්ධංග ධර්ම වලින් රිප්ලේස් වෙනවා කියලා. විපස්සනාදී බොජ්ජං විපස්සනාට ගියාට පස්සේ සතිපට්ඨානේ පටන් අරගත්තා නීවරණ බොජ්ජංග ධර්ම වලින් රිප්ලේස් වෙනවා කියන්නේ. නෑ බොජ්ජංග ධර්ම රිප්ලේස් වෙන ගොඩාක් කලින් නීවරණ අයින් වෙලා තියෙන නැත්නම් බොජ්ජංග වලට එන්නේ නෑ. බොජ්ජංග හතකට කඩලා පෙන්නනවා නීවරණ වලට යනකොට පහකටයි කඩලා පෙන්නන්නේ. නීවරණ නෙවෙයි නීවරණ කඩන විචක්ක ਵਿਚාර පීචිසුඛ ඒකකතා. ඉතින් ඒ නිසා මේක සමානකමක් පේන්න තියෙනවා.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 පිටින් charge කරන්න ඕනේ. ඉතින් වගේ පද්ධතිය විසින්ම හදාගෙන යන සමාධියක් තියෙනවා. ඒක එන්නේ එන්නේ කස කැවෙනකොට අර හදපු මේ විපස්සනා තුළින්ම හදපු සමාධිය සමථ සමාධිය කරදෙන කෘත්‍ය කරලා දෙනවා. ඒක ටිකක් රැඩිකල් වාදී. ඒක ටිකක් විප්ලවීය අදහසක් තියෙන්නේ. ඒක තමයි යෝසුත්ත විපස්සනා වශයෙන් මෑත කාලෙදී දියුණු කරගෙන නැත්තම් හුවා දක්වමින් යන්න හදා.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 පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය සාදු සාදු සාදු